people listening in on වේදනා සහිත බය සහිත කිසිම වෙනවා වේදනාව යනවා. ඒක දැනෙන්නේ ඇයි මම මේ අනේ හිතින්දේ මට අර මේ කිසිදේ කරනවා කරනවා දැනලා ඉන්නේ නැහැ. ඒක සාමාන්‍ය කරහසට වගේ මම මෙහෙම කන්නේ කිසිදේ ඊට පස්සේ මොකද වෙලා කියලා සමීපවල කිව්වා වැඩි කමක් දැනුණා මම ලකින් නැත්නම් කියලා සිතුවිල්ලක් ආවා ඒවත් යනවා නැත්තා මම බලන්න ලොකු කමක් ආවා මේ කටුක ගොඩක් වෙලා තිබුණේ ඊට පස්සේ ඔබ අවුලිච්චා ඒකේ වලයි අවුලිච්චා ඒක අපිට පිටදී පාවදාගේ ඉවරයි කියලා පස්සේ බබාගේ කටයුතු කරනකොට නිදි බලන්නේ ගොඩක් වුණා. නිදි මඟකොට ශරීරයේ වේදනා අපහසුකම් ඒවා දුක් සත්‍යය කියලා හිතාගෙන මෙනෙහි කළා. දුක් සත්‍යය කියලා. ඒත් එක්කම දැන් අනිත්‍යය යථාර්ථය කියන බඩවල මේ සත්‍යයේ සීයා පරිණෝමයේ සාපයේ මේ සම්පූර්ණ ගැන කතා බහේ තේරුම සත්තු මම දැක්කා ඒකට ඉවත් වෙනස් වෙලා ඉතින් දෙයක් වෙනකොට ඒක අවකාශය කොහොමද කියන්නේ අනාගෙන ඉතියා විදිහට ඉනායේ වලින් එක එක්කෙනාගේ අදහස් කතා බහ කරනකොට ඒගොල්ලන්ගේ අදහස් වලින් විනිශ්චය මාතුන් වැදගත් බව දැනුණා. සමුදායේ කතා කරනකොට දැනුමක් නැහැ මෙයාගේ තියෙන හැඟීම. ආවයි මේවත් තව කලින් කොහොමද තියෙන්නේ නිස්සන්නේ. යන්නේ දැක්කා. දුවේ නම් විශේෂ ලොකු වෙනසක් කියන්නේ. එයා සාහෙන් අදාළ මොකක්ද කියලා මම සබා ගන්නකොට එයා කියනවා ඵලයේ හේතු කියන්නේ දැනෙන්න එක බැදෙන්න එපා මේ කියනවා කියනවා මෙහෙරට ගැන කියමු ගෝලයෙන් ඉවරේ තේරුම් දෙන්න ගන්නවා ඒ වගේ එකක් කොහොමද ඉන්නේ කියන්නේ අස්තල විශ්වාස වෙලාවට දේශනාවට මම සීඩී එක දාගෙන ඉන්න සාමි ළඟ පන්සලක් තියෙනවා පන්සලට ගිහිල්ලා වගේ වෙන එක බැලෙන්න තරම් කරගත්තා. ආයතන වලින් ඉන්නවා කියලා කියනවා. ඕලේ ඉන්න නිසා 17යි කියලා එහෙම දැන් වෙලාව ඉඳලා. ඕලේ වැඩ අවුල් කරගෙන නැහැ. නැති බව මම දන්නවනේ. හා ඕලේ තියෙන විශේෂ cumplir así el tiempo de para ධාතු මේ පැත්ත ඒකට දැනෙන්න නේද? මම අවත කළාට මේ ප්‍රඥාවෙන් අවත කරේ කියලා. කවුරු ගැනද මයිති? කවුරු ගැනද මයිති? ආහ්. හ්ම්. මට දෙකම ඉන්නක නොඉන්නක ඕනද ඕනද නැහැ පෙරේද කතා සුකුන් මල්ලි මොනවද කියනවද කොහොමද විභාගය ගැන සිහිය සිහියෙන් හිටියද කරනකොට සහ ලෑස්ති වෙන අර අන්තිම කාලේ මේ ඉතින් බයක් තියෙන්නේ වැඩි සිටියේ විහිම් බැලුවෙත් නැහැ කමන්නේ දැන් බලමු කොහෙන්ද අම්මට දෙන්නකෝ බලන්න කතා කරන්නේ ඉස්සරහට. හ්ම් ඇහෙන්නේ නැහැ. කෝල්දරට අහලා බලමු මේ මේ අපි දැන් කියපු ඒවා ඔය ප්‍රශ්නයක් ඒක තියෙන මතක ඒ පෞද්ගලික කාලයකට මේ මාස ගානකට දැන් හුඟක් මේ ඒ කියන්නේ හැප්පෙන්නේ මොකද ඉඳලා නැත්තම් මොකට එනවද කියලා ඔව් නිදියන්නේ දැන් මම ගොඩක් කතා කරලා තියෙන හැම පදයකම ඒකට කියනවා. ඒකට දෙන්නේ උපේක්ෂාවෙන් හරියට. ඊට පස්සේ ඔක්කොම දාගෙන යනවා. බොරු දෙයකට මෙතනට නෝතනන්දේ හරිම හොඳ කෙනෙක් නේ කියලා ඊට පස්සේ ඒකෙන් වෙනවා එහා පැත්තේ මේ පහළ වෙන සංස්කාරයන් අතීතයේ හොඳ මේ නරක කියලා කියන හොඳ ටිකක් කෙනෙකුට නරක චෝදනා ඉදිරියට නැතුව එතන එතන ඒ සංස්කාරේ පහළ වුණේ එහෙමයි ඒ දැන් සංස්කාරේ පිට මේ දැන් දුන්නේ කියන්නේ නැත්නම් ඒ සංස්කාරයේ විතර යොමු වෙන පහළින් නැද කියලා කෙනෙක් වදිනකොට එතන මැනිෆෙස්ට් මේක ඒ විදිහට එන අර හොඳ කෙනෙක් නරක කෙනෙක් හොඳ වෙන්නවත් නරක කල්පන මොනවා කිව්වත් අම් නැති ගොණික් වගේ කියලා කියවන්නේ ඉන්න ප්‍රශ්නයක් ඕනේ නිදාම බාර ගන්නවා කියලා අම් නැති ගොණික් වගේ උදාන වාක්‍ය ප්‍රකාශ කළ තියෙන ඕනේ තරම් නිදා කරන්න අනිත් අයටත් අයිතිය තියෙනවා මට විතරක් නෙවෙයි පොඩ්ඩක් දෙස් කරලා බලන්න දැන් මම නම් ඉඳලා කරලා කරලා නැගේ අත්නම් කැවිච්ච ගුණාව තමයි. අනිත් අය ඉඳලා කරන්නේ කොහොමද නැහැ. ඒක බලන්න. හොඳට ප්ලෑන් කරගෙන ඉඳලා කරලා බලන්න. ඊළඟ මයින්ඩ් එකට සම්පූර්ණ ඒවට ඒ ෆයිල් දැන් අවස්ථාවකට මේ තද ඉඳලා උනා දෙයක් ඉඳලා ගිහලා හොඳට hinaලා හැරෙන්න හම්බෙන්නේ කියලා අඬනවා. ඒ වගේ අර අපි බලාගෙන ඉන්නකොට ඉතින් හරි හිතාගන්න බැරි විදිහට මේ සමාජය මේ වෙනස් වෙනවා. හීන පේනවා වගේ එකක් සාමාන්‍ය ජීවිතේදී හීන පේනවා වගේ එකක් පොඩි පොඩිට වෙන්න බැරිකම ඕන හීන පේනවා ඒක හොඳයි නේද? පුනරුත්පත්ති අපි බෞද්ධ ඉස්සරහට යන විදිහට පුනරුත්පත්ති ඉවත ඉස්සර භවයේ එකක් ඒවල දකින්නේ එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් කීන කියන ඒවා අපිට මේ සාමාන්‍ය නම ඔය වයස පිටපත් ප්‍රශ්නේ නතර තියෙන්නේ මේ දැන් ඊයේ ඉපදුනේ කියන කතන්දරේ. නමුත් මෙතන හැමතැනම තියෙන්නේ ආයතන පහළ වීමක් කියන එක බලනකොට ආයතනයේ වයසක් නැහැ. ශරීරයට ප්‍රමාණය ගැන හිතලා හරි එහෙම වයසක් කිව්වාට මොකද ආයතන පහළ වෙන්න පටන් ගත්තාට පස්සේ ඒ ආයතන පහළ වීම සඳහා මේ අවුරුදු 100ක් හිටපු කෙනෙක්ද අවුරුදු 50ක් හිටපු කෙනෙක්ද අවුරුදු 10ක් හිටපු කෙනෙක්ද දවසක් හිටපු කෙනෙක්ද කියන ભેදය එහෙම එකක් දැන් ඔව් හරි දැන් විනාමක් දෙන්න දැන් දැන් දුකක් නම් ශරීරයේ දෙන වේදනාවක් කියලා හිතන්න පුළුවන් දැන් විනාමක් පහල කරන්නේ පෙර සිද්ධියක් අතු කරගෙනම නේද විනාමක් කියන එකේ එක්ක දැකපු කෙනෙක් පිළිපෙක එක්ක හදන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් කය කය නිසා පහළ වෙන සුඛ වේදනාවක් වෙන්න පුළුවන් මේ මේ ඒ දවස්වල මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ බබාලාට hina යන්න සිටිවිලි පහළ වෙන භාෂාව මොකක්ද කියලා. <laughs> මගේ යාළුවෙක් බබෙක් හම්බ වෙලා හිටියා මම එයා ගිහින් බලපු දවසේ තිබ්බ ප්‍රශ්නේ තමයි ওই වගේම එකක් තමයි මේ අම්මා දකින්නකොට hina යන්න තාත්තා දකින්නකොට hina යන්න මන් දකින්නකොට hina නොයන්න <laughs> කොහොමද මේ වෙනස හඳුනා ගැනීම ඇතුලේ මේ දැන් අපි අපි කියනවානේ අම්මා තාත්තා ඒ කතන්දර එතකොට දැන් මේ අර වචනයෙන් එන අම්මා තාත්තා කියන සංඥාව කියන එක එන්න නම් වචන දැනගෙන ඉන්න බෑ භාෂාව. නමුත් දැන් කෙනෙක් අම්මා දැකලා hina වෙලා දඟලනවා නම් එතන හේස් ස්පර්ශය නිසා සංඥාවක් පහළ වෙලා තියෙනවා. හැබැයි සංඥාවට භාෂාවක් අවශ්‍ය නැහැ. භාෂාව කියන්නේ ද්විතීකව පහළ වෙන දෙයක්. ඒ දවස්වල මම බොහෝම මාර්ගෙන් පහුරුණා හිතේ මොන භාෂාවෙන්ද දන්නේ මේ සිටි පහළ වෙන්නේ. නමුත් මේ සංඥාව කියන එක පහළ වීම සඳහා සතුට කියන එක භාෂාවක් දන්න කෙනෙක් තමයි සතුට ඊළඟ භාෂාවක් දන්නවා කියන දේ තුල තමයි සතුට ගැන අර වාක්‍යයෙන් කියවෙනවා වගේ සිතිවිල්ලක් දෙවෙනව පහළ වෙන. ඊට කලින් සතුට නැමැති භාෂාවකින් විස්තර කරන්න බැරි දෙයක් දැනෙලා තියෙනවා. ඒ වගේ දැන් ඒක ඔය ඔය කාරණේම නෙවෙයි නමුත් දැන් හිතලා බලුවොත් ඔය මනෝවිඤ්ඤාණය ස්පර්ශ පහළ වීම කියන එකට අපි මේ සාමාන්‍ය ජීවිතයේ ඉඳියගත්තු කෙනෙක්ට මම කියන්නේ වැඩි හිටියෙක්ට කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බැරි සිත්ති කීන දෙන්නේ මේ මේ මේ ජීවිතේ කිසිසේත් සම්බන්ධයක් නැහැ වගේ දෙන්නේ ඔබ ඒතකොට ඒ ඒවාට සමහර ඒවා අතීත සිදුවීම් සම්බන්ධයක් තියෙන්න පුළුවන් එතකොට දැන් මේ ස්කන්ධ ප්‍රවාහය නැත්නම් සිත් පරම්පරා හරි ආයතන පහළ වීම කියන ක්‍රියාවලිය ඇතුලේ යම් මොහොතක විශේෂයෙන්ම නිින්ද ගියාම පහළ වෙන සිතිවිලි කිව්වොත් දැනලා තියෙනවා නම් හීන කියන ඒ වගේ දැනෙන දේවල් මොනවාද කියලා මේ මේ මේ පුදුමාකාර නිර්මාණ කරන ස්වභාවයක් තියෙනවා හීනවල. ඒවා සමහර විට මේ ජීවිතේ අපි අවුරුදු ගානකට කලින් ඒවා වෙන්න පුළුවන්. දැන් කිතුවත් ඊයේ හිතපු එකක් අද මොනවා හරි විකෘති වෙච්ච විදියකින් හීනකින් අද පේනවා නම් ඊයේ පෙවුන එකක් ඊයේ උදසිගෙන ඉන්නකොට බලපු එක නැත්නම් අද උදේම බලපු මොනවා හරි හිතා බලාගෙන ගිය කාරණයක් රැට ටිකක් හරි වෙනස් වෙලා ඒකට සම්බන්ධ මූණු ටිකක්වත් පෙනිලා රැට පේනවා නම් දැන් මොකද ඒක ගිය ආත්මෙට වෙච්ච එකක් මේ ආත්මෙට මතුවලා යන්න බැරි කමක් තියෙනවා ඊයේ අදයි සහ පෙර ආත්මයක් මේ ආත්මයක් කියලා ජීවිත දෙකක් කියලා විස්තර කරන දේ අතර සම්මුතියෙන් වෙනසක් තිබ්බාට මෙතන තියෙන්නේ හිත් පරම්පරාවල ටිකක් කාලයක් ගිය සිත් පරම්පරාවල් ගණනාවකට පස්සේ අර ස්පර්ශයක් පහළ වෙලා එහෙම නැත්නම් ඊට වඩා ළඟින් ස්පර්ශයක් පහළ වෙලා. එතකොට සිත් පරම්පරාව වශයෙන් ගත්තොත් මේ ඒ පහළ වෙච්ච දේවල් වලට පොඩි ශරීර තිබ්බාය කියලා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඒ ඒවා ඒ හැබැයි ඒවා අර ඒවා එළියට එනකොට අර මම හොය හොයා හිටපු අර වචනයෙන් එන පිටිවිල්ල නැති වෙන්න පුළුවන්. ඔය hina ඇතුලේ. නමුත් මනෝවිඤ්ඤාණය ස්පර්ශ පහළ වෙලා එතකොට දැන් මේ සිත් පරම්පරාව දැන් අවිද්‍යාවෙන් පහළ වෙන සිත් පරම්පරාව. කාලයක් තිස්සේ අවිද්‍යාව නිසා එකතු කරපු කර්ම ශක්තිය නිසා නැවත නැවත පහළ වෙමින් යන සිත් පරම්පරාවේ තවත් අසීයෙන් ඉඳීම නිසා නැවතත් ඉස්සරහට පහළ වෙමින් යන සිත් පරම්පරාවේ ඉරි ගහලා වෙන් කරා ගන්නා සීමාවල් මෙන්න මේ සිතේ ඉඳන් මේ සිත දක්වා මේ ජීවිතේ. ඊළඟට මෙතන ඉඳන් අහවල් දක්වා ඊළඟ ජීවිතේ. කියලා වෙන් කරගත්තට මොකද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ එක වර්ගයක එක වර්ගයක් කියන්නේ යම් සිත් પરම්පරාවක් පහළ වෙමින් ගිහින් ඊළඟට මේ අතපය ඇතුළු බලගතියෙන්න පුළුවන්ද නැද්ද කකුල් හතරක්ද දෙකක්ද ඔය ආදී විදිහට ඒ විපර්යාසය සහින් නැත්නම් භූතයේද දෙවියේද ඔය ඒ ආකාරයේ විපර්යාසයක් ඇති වෙන්න හේතු වෙන ප්‍රතිසන්දි විභාගයක් වෙන්න තියෙන දෙයක් මතුවලා ඊළඟ හිත් පරම්පරාව කලින් එකට වඩා කියන්නේ කලින් එකට වඩා වෙනස් ශරීරයක් ඇතුලේ පහළ වෙන්න. සහ ඒ සමහර වෙලාවට දැන් බල්ලෙක්ට පහළ වෙන සිතිවිලි කියන ඒවා ගත්තොත් ඒවා මනුස්සයෙක්ට පහළ වෙන සිතිවිලි වලට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වරින් වර හෝ අතරින් පතර හෝ ඉඳහිට අර වෙන බල්ලෙක්ට ගැලපෙන්නේ නැති. නැත්නම් බල්ලෙක්ම කියන්න බැරි දේවල් පහළ වෙන්න මිනිස්සු අතර එහෙමයි. එතකොට මේ හැම එකම වෙන්නේ යම් ප්‍රතිසන්දි කර්මයකට අදාළ දෙයක් නිසා යම් ජීවිතය වෙනස් වෙනවා. මෙතනයි ඉපදින්නේ කියලා. එතන ඉඳන් ඊළඟට එවැනි ජීවිතයක විපාක දෙන්න පුළුවන් කර්ම ශක්තියක් ලැබෙමින් ඊළඟ විඥාන ආයතන වලින් පහළ වෙමින් යනවා. ඒ අතරේ අර මිස්කේ තියෙන්න පුළුවන් මේ ජීවිතයේදී විපාක දිය හැකි. හැබැයි මනුස්ස ශරීරයකට දරන්නට බෑයව වෙන් කරගත්තු කොටස් පමණයි මේ ජීවිත කියලා ගන්නෙ. එතකොට ඒක මේ ජීවිතයේම දේවල් හොය හොයා ඉන්න අවශ්‍යතාවයක් නැහැ මේ. ඇයි මෙහෙම හිතුනේ? ඇයි මෙහෙම හිතුනේ? ඇයි මෙහෙමම වෙලා තියෙන්නේ? ආදී දේවල් ගැන උත්තර හොයනකොට මොකද ඕනෑ තරම් ඒ කියන්නේ ප්‍රබලව මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඉඳ හිට හරි පරම ජීවිතයකට සම්බන්ධ දෙයක් හෝ නැත්නම් නොදැනුවත්ව හරි මේ ජීවිතයේ කය හරහා නැත්තම් කන හරහා සමහර මේ වෙලාවේ කන හරහා ශබ්දයක් ඇහුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ ශබ්දයට ඇලෙන ස්වභාවයක් පරම ජීවිතවල දියුණු වෙච්ච වෙලා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ගැළපෙන ප්‍රියභාවයක් මොහොතකට පහළ වුණා වෙන්න පුළුවන්. එතකොට මේ සිත් પરම්පරාවලට එහෙම අර සම්මුතියෙන් තමයි කොහොමද යාට එහෙම දැනුනේ කියන ප්‍රශ්නේ නැතුව මේක මේ කන්ද ප්‍රවාහයක් මෙතන තියෙන්නේ කියන එක බලාගෙන යනවා නම් ඒ තරම් ඒව ගැන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දිහේ විකල්ප වුණා වෙනත් පුළුවන් අන්තිමට. එහෙම නැත්නම් අපිට කියන්න වේදා අපිට කරන්නේ ත්‍ෘතිසිත නෙමෙයි. ත්‍ෘතිසිතට කලින් තමා ඊළඟ ජීවිතයේ තීරණය කරන සිත පහළ එතකොට ත්‍ෘතිසිතට කලින් පහළ වෙන සිතට දැන් ප්‍රතිසන්දි විඥානය පහළ කරවන්න පුළුවන් ශක්තිය ඇති කර්මයකට අනුව තුන් ආකාරයකට මේ මරණාසන්න සිත් කියන්නේ ත්‍ෘතිසිතට කලින් සිතට අදාළ ආයතනයට අරමුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඒ අවසාන සිත ගන්නා නිමිති තුන් වර්ගයක් තියෙනවා. ඒවට කියනවා කම්ම කර්මය කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කියලා. කර්මය කියන්නේ යම් ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන් ප්‍රතිසන්දි කර්මයක් තියෙනවා නම් ඒ කර්මයම මතක් වෙලා එනවා. එහෙම වුණොත් ඒ කියන්නේ අන්තිම අන්තිම ත්‍රිසිතට කලින් ආයතනයකින් එන අන්තිම සිතට ඒ කියන්නේ එතන නම් මනෝ විඥානය කියති මතක් වෙනවා පරණ කර්මයම මතක් වෙනවා ඒ කියන්නේ ඒ වෙලාවට සිටිවිල්ලක් වශයෙන් අහවල් දේ මම කරලා තියෙනවා කියලා මතක් වෙනවා එහෙම නැත්නම් කම්ම නිමිත්ත කියලා කියනවා එතන විස්තර කරන්නේ යම් ප්‍රතිසන්දියක් විඥානයක් ඊළඟට පහළ කරවන්න ශක්තිය ඇති කර්මයට උපකාර කරගත් ඒ කර්මය කරන්න මේ කෙනා උපකාර කරගත්ත දෙයක් එක්ක එහෙන් පේනවා එහෙම නැත්නම් කණින් ඇහෙනවා ඒ විදිහට මේ කම්ම නිමිත්ත කියන්නේ කර්මයට උපකාර කරගත් පුද්ගලයෙක් හරි දෙයක් හරි මේ ආකරණාසය ඇතුළු අර සුදි සිතට පෙර පහළ වෙන අවසාන ආයතනයකින් පහළ වෙන අවසාන සිතට ඒ කර්මයට උපයෝගී කරගත් දෙයක් කර්මෝපේක තුන්වෙනි එක ගති නිමිත්ත කියනවා ගති නිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ අර ප්‍රතිසන්දි කර්මයට අදාළ උත්පත්ති ස්ථානය පිළිබඳව යම් කලකුණක් ඇහෙන්න හෝ වෙනෙන්න හෝ මතක් කියන්නේ මනසට යම් දෙයක් සිටිවිල්ලක් වශයෙන් ලැබෙන්න හෝ ආයතනයෙන් අන්තිමට පහළ වෙන සිතට අරමුණු වෙන්නේ ගති නිමිත්ත නැත්නම් ගතිය කියන්නේ ඊළඟ ඉපදීම කියන එක. එතන ඉපදීම කියන්නේ ඒකට ගති නිමිත්ත කියන්නේ ඊළඟ උත්පත්තියට අදාළ ස්ථානය පිළිබඳ කලකුණක්. සමහරුන්ට උවර දැනෙන්න පුළුවන්. සමහරුන්ට කයට ලොකු සැපක් හෝ ගිනිගාව තිස්සෙනවා වගේ දැනෙන දේවල් කියලා කියන්නේ තමයි ඒ වගේ කයට දැනෙන දෙයක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහැට යම් යම් දේවල් පෙනුනාය කියන්න පුළුවන්. නැත්නම් කනට යම් යම් ශබ්ද ඇසුනාය කියන්න පුළුවන්. ඒ වගේ මේ එතකොට ආයතනයේ අන්තිමට පහළ වෙන විදිහට අරමුණු වෙන්නේ ඊළඟ උත්පත්තියට අදාළ එතකොට දැන් සමහර විට ඔය කියන එක එහෙම එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොහොතකට සිය විකල්ප වෙලා ගිය අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒක ඒක හරියට තේරෙන්නේ නැහැ. පරිචිත්ත විඥාන ඥානයේ තියෙන කෙනෙක්ට ඕන නම් මේක පරිත්‍යාග කරලා බලන්න පුළුවන්. කොහොම වුණත් මොනවා වුණත් හිත හොඳින් මරණායි කියලා හිතන එක ඉන්න අයට හැනසීමක් වෙන්න පුළුවන්. මොනවා වුණත් එහෙම වුණා වෙන්නත් පුළුවන්. එහෙම නොවුණා කොහොමද යුතුයකම වශයෙන් කරුණාවෙන් පින්වත් මුදක් කරන එක නිතර කරන්නේ. එතකොට තව එක්කෙනෙක් ප්‍රශ්නයක් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ප්‍රඥාව මුල දුකක් කියන්නේ. නවීන කෙනෙක්ගේ උත්තරයක් අහන්න. කෙටියෙන් පොතේ පංච පාදාන කන්දේම දුකයි. එතකොට සංඥාව එක්ක පහළ වෙන්නේ අනිත්‍ය සංඥා අනාත්ම සංඥා විදිහට එහෙම නැත්නම් ඒවා මෙනෙහි කරලා අත්හරිනා ස්වභාවයෙන් යුක්ත සංකාර ස්කන්ධය විදිහට පහළ එතකොට කොහෙන් පහළ වුණා වුණත් එය විඥාණය පහළ වෙන සාකල් ස්කන්ධයක් වශයෙන් පහළ වෙන දෙයක් පමණයි සංඥාව කියන්නේ. නිත්‍ය වූ ප්‍රඥාවක් තිබ්බනම් බුදුහාමුදුරන්ගේ ආචාර්යවත් ප්‍රඥාව කියන්නේ එය නිත්‍යයි. පිරිනිවන් පෑවා ඉඳපුවා. මිය යාමත් සමගම එය ඉවර වෙලා. එතකොට ඇති වූ සියල්ල නැති වී යනුයි. ඇති වී නැති වී යන ධර්මතාවය සියල්ල ඇති වෙන්නේ දුක්ඛාරයත්. නැත්නම් මේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච කෙටියෙන් පවසුවොත් පංච උපාදානස්කන්ධයම දුකයි කියපුවාම ප්‍රඥාව දයිති. ප්‍රඥාව විතරක් නෙවෙයි අපි කතා කරන්නේ. ශ්‍රද්ධාව ප්‍රඥාව, සීලය, මෛත්‍රිය, කරුණාව ඇතුළු මේ වටිනා සංස්කාර ආර්ය සංගේ මාර්ගයේ දියුණු කරන විට පහළ වෙන වටිනා සංස්කාර සියල්ලයි කියන්නේ. පංච උපාදානස්කන්ධයේ කවර හෝ ස්කන්ධයක විශේෂයෙන්ම වේදනා සංඥා ඇතුළු වේදනා සංඥා ස්කන්ධ දෙකයි විඥාන ස්කන්ධයයි අරගෙන ඉතිරි සියල්ලයි කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියලා වඩන සියලු දේවල් ඒ ස්කන්ධ පංචකයේ කවර හෝ කොටසකට විශේෂයෙන්ම සංකාර ස්කන්ධයට නැත්නම් අර සංඥා වශයෙන් පහළ වෙනවා නම් සංඥා ස්කන්ධයට අයිති වෙනවා. එහෙම නැත්නම් සමාධියේ වගේ සුවයකට අයිති වෙනවා නම් එය සමාධියේ සුවය වශයෙන් ඉන්න එහෙම පහළ වෙන සංස්කාර වේදනා ස්කන්ධය. ඒකට ඒ සියලු දේවල් නැත්නම් පැවැත්ම තුළ යමක් පහළ නැත්නම් ප්‍රඥාව කියන පැවැත්ම තුළ පහළ වෙන දේවල්. පැවැත්මට බාහිරින් තියෙන දෙයක් නෙවෙයි. එතකොට සියලු සංස්කාරයන්ගේ සංසිඳීමමයි බුදුහාමුදුරුවෝ ශාන්තයි ප්‍රණීතයි කියලා විස්තර කරන්නේ. එතකොට සියලු සංස්කාරයන්ගේ ඇතුළට අයිති වෙනවා ආරණ්‍යකාමික මාර්ගය දිනු කරාගෙන යනකොට දිනු කරන වටිනා සංස්කාරය. එතකොට ඒ සියලු සංස්කාරයන් ඇර ඉතුරු සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ප්‍රණීතයි කියලා නිදේශනා කළා. ඒ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ප්‍රණීතයි. හැබැයි ඒ ප්‍රනීත බව අත්විඳින්න මාර්ගය පැහැදෙන්න අර වටිනා සංස්කාර ටික වැඩිලා තියෙනවා. නමුත් අවසානයේ සියලු දේවල් අර අජන්තාහාමුදුරන් භාෂාවෙන් නම් සියලු දේ කෙතෙල් වැඩි බවටයි පත් වෙන්නේ. කියලා කිදෙල් වැඩගත්. වටිනා කෙතෙල් දෙල්ල කැවෙන්නේ. ඊට පස්සේ ඒ කෙතෙල් දෙල්ල අනිත් කෙතෙල් දෙලි ගොඩටම ආයේ තියෙනවා. එහෙමයි. ඒකෝට දැන් කුරුදයන් ප්‍රශ්නේ අධිෂ්ඨානය හරහා දැන් දැන් එකක් තමා අපි කලින් කතා කරලා තියෙන අධිෂ්ඨානයේ අනාත්ම ස්වභාවය බලන්නේ කියලා. දැන් එක කොටසක් ගත්තොත් මොන්න දැන් කෙනෙක් මෙහෙම ගත්තොත් නරක නරකම දේවල් තියෙනවා තුල පහළ වෙන්නේ. ප්‍රඥා නැති කාර්යය කියලා කියන්නේ. ඊට පස්සේ ආදිෂ්ඨාන කරලා සීලයක් රකින්න. තාම ප්‍රඥාවට ගිහිල්ලා නැහැ. මම පිරිසිදු වෙනවා කියලා සීලයක් රකින්න උත්සාහ කරනවා. අපි හිතුව ඒවා එතනින් එහාට යන්නේ නැතුව මේ සීලය රැකගෙන ඉන්න අතර ගන්නවා කියන්නේ. එතකොට දැන් එයා තුළ නරක අතෑරලා, කළු දේවල්, දුස්සීල බව අතෑරලා සිල්වත් බවට පත් වීමේ අදිස්ථානයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතන ඕනනම් ඔය කිව්වා වගේ නරක දෙයක් නැති වෙලා සිල්වත් භාවයෙන් වදලා තියෙන එතකොට ඉස්සරහට යම් සිල්වත් භාවයකට මුල් වෙන ස්කන්ධ පහළ වෙනවා. කෙනෙක් දෙන්න පුළුවන් එන්නට අනුවත් පහළ වෙන්න බැරි කෙනෙක් කතියි. අපි හිතමු මෙයා සිල්වත් බව තුළ ඉඳලා මැරිලා දිව්‍ය ලෝකෙ ගියා කියලා. එතකොට කාලයකට එයා තුළ අර අර කොහෙන් හරි පරණ විදිහකට මතුවෙන්න තිබෙන කල් දෙයක් තිබ්බා නම් ඒව මතුවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් සීල රකිමින් ඉඳලා වුණත් දුගතියේ යන්න පරම දේවල් වලට හේතුවක් ඔහොම ඉන්න අතරේ අපි සීලය හොඳටම පිළිපදින්න වෙලා කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ. දැන් අදිස්ථානයක් තියෙනවා සිල්වත් වීමට ඒක ක්‍රියාවට නගලා තියෙන ඒ අතරම ප්‍රඥාව දියුණු කරලා තියෙනවා. දැන් ප්‍රඥාව එකතු වෙන්නේ නැති තාක්කල් අදිස්ථාන හෝ ඉන්ද්‍රිය වැඩි වෙන සියලු දේවල් හරහා දියුණු වෙන්නේ ඔය අසුව වගේ නැවත බලයක් ඇති කරගන්න ශක්තිය. හැබැයි එතන තියෙන්නේ පිරිසුදු. ඒ කියන්නේ මේ හොඳ භාවයක් කියලා සාමාන්‍යයෙන් විස්තර කරන දුක අඩු තරමයි පදෙන්න නැත්නම් දුගතියේ නොයා සුගතිගාමී වෙන්න එකතු වෙන ශක්තියක් තියෙනවා. හැබැයි දැන් සංඥාව මේකට එකතු වෙනකොට මොකද වෙන්නේ කිව්වොත් දැන් කුඹබ නිසාම නැවත උපත්ති වෙන අනිවාර්යෙන් සුගතිගාමී වෙයි. හැබැයි දන්නේ නැහැ අර පරණ නරක දේවල් වත් වෙන්නේ ඉඳකට තියෙනවා. හැබැයි මොකද මේ ප්‍රඥාව එක වෙලා මේ මම වගේ දැක්ම නිමිත දැකලා කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙලා නම් වැඩේ. ඒකට මේ එකතු වෙච්ච ප්‍රඥාව දැන් අදිස්ථාන කරලා මේ කුසල් කරා මුලදීම මම වගේ දැක්ම ඇතුලේ ඉඳලා ප්‍රඥාවෙන් ටිකක් අඩුයි හැබැයි ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ඒ ඇතුලේ ගන්න දේවල් කරන් කරන් කරන් කරන් ඉන්නේ දිනුවෙච්ච පිරිසුදු භාවය තුළ. දැන් කෙනෙක් තුළ සීලය දිනු වෙනකොට උන සමාධියයි ප්‍රඥාවයි දිනු වෙන්න පරිසරය සකස් වෙනවනේ. ඒ ඇතුලේ ඔන්න කොහොමද තව ටිකක් බලවත් වෙනකොට ඔන්න ප්‍රඥාව ටික ටික සුතමය, චින්තාමය ප්‍රඥාවත් ඊළඟට භාවනාමය ප්‍රඥාවත් එකතු වෙනකොට අපි තුමියක් ගොවන් ඵලයට පත් වුණානේ. તો මේ ප්‍රඥාව කියන දේ එකතු වීම නිසා ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? අර පිරිසිදු අධිෂ්ඨානයෙන් දින් කරාගෙන ගිය හොඳ දේවල් කියනවා. අර මතුවෙන්න තියෙන නරක දේවල් කොටසින් කොටස අයින් වෙලා යනවා. දැන් සෝරන් පරිචිත්තය කියන ප්‍රඥාවෙන් එකතු වෙන දේ හරහා දුගතිය උත්පත්තිය ලැබෙන්න එකතු වෙලා තිබු කර්ම බීජ ටික අහුවෙලා යනවා. එතකොට ඒ ඒ හරහා ඔන්න නැවත භවයක් යන සකස් කිරීමේ ශක්තියේ සෑහෙන කොටසක් අහෝසි වෙලා යනවා. ඊළඟට උපදී විතරන්නේ උත්පත්තියේ උපරිමේ හතයි කියලා. ඊළඟට සකුණාගාමී වෙනකොට කාම ලෝකයෙන් නැවත එන්නේ අකුසලයෙන් කොයිතරම් නරක දේවල් විපාක වුණත් නැවත උත්පත්තියක් මතු වෙන්නට තියෙන ඉඩ කඩ ඉවරයි හැබැයි පිරිනිවන් පාන ආතෙක් විපාක දිය යුතුම කර්ම කියලා ඉතිරි වෙනකොට කර්ම වල වර්ග තියෙනවා පළවෙනි ජීවිතේ විපාක දෙන්නේ මේ ජීවිතේම විපාක දෙන්නේ මොනවද ඒවට කියන්නේ විත්ත දක්වන එක ඊළඟට දෙවෙනි ජීවිතයේ සිට නෑ දෙවෙනි ජීවිතයේ විපාක උපපච්ච වේදේ කියලා. ඊළඟට එතන ඉඳන් පිරිනිවන් පානකම් ඉඩක් ලැබුණ විපාක දෙන කර්ම වලට කියන අපරාපරිය වේදේ කියලා කියනවා. ඊළඟට එහෙම ඉඩක් මුලදී විපාක මුදුන දෙන්නේ නැති කර්ම කියනවා තමයි සාමාන්‍යයෙන් අහෝසි කර්ම කියන්නේ. අහෝසි කර්ම කියලා අහෝසි කර්ම හොයන්න බෑ අහෝසි වෙලා ඉන්නේ. ඒවා ඒව මතුවෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට රහත් වෙච්ච සිතක රහත් ඵලකෙත් පුළුවන් අනිත් උප්පත්තියක් ඇතුලේ පහළ වෙන්න පුළුවන් සියලු දේවල් අපිට කරලා දාන්න. ඒ වගේම හැබැයි අර අර කියන්නේ වගේ දැන් රහත් වෙනකම් මේ ජීවිතයේ කරපු දේවල් වලට අදාළ ditthadam වේදනීය කර්මයි කලින් ජීවිතයේ කරපු දේවල් වලට අදාළ උපපජ්ජ වේදනීය කර්ම විපාකයි ඊළඟට අර ඉතේ වෙලා තියෙන මතුවෙන්න ඉඩකඩ තියෙන අපරාපරිය වේදනීය කර්මය කියන ඒවා පිළිවන් පානකම් මතුවෙන්න පුළුවන්. එතකොට සම්බන්ධ හේතුමයි. එතකොට කෙනෙක් භාවයේ විකරන්නේ නැති අදිස්ථාන කරනවා කියලා හිතාගෙන ඉන්නවා නම් අදිස්ථානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයයි. අදිස්ථානයේද මම එකින් එක සංස්කාරයක් කියලා බලන එක තව ටිකක් බලවත් කරා ගන්න ඕනේ. අපි අර පහුගිය දවස්වල අදිස්ථාන ගැන කතා කරේ අනාත්මව පහළ වෙන අදිස්ථාන. අදිස්ථානයේ අනාත්ම වශයෙන් දකිමින් ඒක ගැන බලන්න.

ලස්සන. ඕන. නරකත් හොඳ නැහැ. කොහොමද ගන්ධාසාරී කෙනෙක් ආවේ? ඒක වෙනදවත් උදාහරණයක්. සදාචාරී ස්වභාවය තමයි. තුරුවන් කෙනෙක් නැත්නම් බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍රෝත්පේ නැත්නම් බුදුහාමුදුරන්ගේ අරහත් භාවය. සම්මා සම්බුද්ධ භාවය සර්වඥතාවය පිළිබඳ කිසිදු හැකියාවක් නැති බව. ඊළඟට අනිත් පැත්තෙන් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන පංච බලධර්ම පංච ඉන්ද්‍රියන් වර්ධනය වෙමින් තිබෙනා බව. සද්ධාන්කාරී වෙන කෙනෙක් කියලා නුඹේ. එතකොට ධම්මාන්කාරී හැබැයි එයා තාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනය Taman තුලින් එච්චර දේවල් දැකලා නැහැ. හරියටම දකින්නේ හේතුඵල ධර්ම හරියටම දකින්නේ සුවාසනයි මේක ධර්මයේ විනිවිද දැකලා නේද පොඩ්ඩක්වත් වැඩිය ධර්මයේ විනිවිද දැකලා නෑ හැබැයි සද්ධාව තියෙනවා බලවත් බුදුහාමුදුරුවන්ගේ ශාස්ත්‍රෝත්සවය පිළිබඳව දේශනා කරපු ධර්මයේ පිළිබඳව සද්ධාව තියෙනවා ධම්මානුසාරී කියන්නේ ඊට ටිකක් කුහුකුල තුළ තව ටිකක් ප්‍රඥාව දියුණු වෙච්ච අවස්ථාවක් ධම්මානුසාර වෙච්ච කෙනා සමමුලින්ම හේතුඵල ධර්ම තමන් තුළින් දැකලා නැතුව ආවොත් වරින් වර ඒක දකින්න ස්වභාවයන් ටිකකට හරි දකින්න ස්වභාවයන් නිතර නිතර පහළ වෙනවා. ඒ කෙනාගේ අනිත් ලක්ෂණය තමයි ඒ කියන්නේ ධර්මයේ අහපු පමණින් විශ්වාස කරනවා කියන එකට වඩා ටික ටික හරි නිවිනින්ද දකින්න යන ස්වභාවයක් යාතුල තියෙනවා. අනිත් පැත්තෙන් ධර්මයේ පිළිහෙත් බලනවා. එතකොට නැත්නම් ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් දේවල් දකිනා ස්වභාවය මූපුරාණීය ස්වභාවයක් තියෙනවා හරියටම මේ විදිහ දැක්කේ නැතුව ඊළඟට අනිත් දේ තමයි ධම්මාචාරී කෙනාගේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙමින් පවතී. හැයින්ම බලවත් වෙමින් පවතී. ඒ කියන්නේ කොටිම නිකන් ධර්මයේ අර වෙන දෙයක් නැහැ කියලා බාර ගන්නා ස්වභාවයට යොමු වෙන්නේ යන්නේ. ඒක තමයි විශ්වාසයේ තියෙන, ඒක තමයි වීර්යය වඩන්නේ, ඒකට සිහිය හැමතිස්සේ මේ කාර්මයේ සම්බන්ධයෙන්මයි ඒ විදිහට කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් නිතර නිතර මේ ජීවිතය තුළ වැඩෙමින් අවුරුද්දකට එක සැරයක් විතර එවැනි දෙයක් පහළ වෙනවා, මාසයකට එක සැරයක් විතර පහළ වෙනවා කියන්නේ නිරන්තරයෙන් මේක ඒවා වැඩෙන ස්වභාවය කියනවා නම් අන්න කොසන්නාකාරී නැත්නම් ධම්මාකාරී කියලා කියන්න පුළුවන්. ඒක ජීවිත කාලය ඇතුළේ සාමාන්‍යයෙන් විස්තර කරන්නේ මරණයට පත්වෙන මොහොතකට කලින් හෝ සෝවාන් ඵලයට පත් යනම් මිනු බල තමන් ලොකු තැනකට දාගත්ත නීරි අල්ලේ ඒක මම ටිකක් කොහොමද ඈ කොහොමද අඩුවෙන් දීලා පසුතැවෙන්නේ නෙවෙයි පොඩි ලක්

කියන්නේ බදා ගිය බදාන එක. ආ කමන්නේ ඉතින් හරි. එදා මේ සංස්කාරයෙන් සම්පූර්ණයෙන්ම බලාගෙන නෑ අර කලින් දවස් මම නව මහා විදර්ශනා ඥාන ගැන කිව්වේ සංසිඳීම ගැන සහ සංසිඳුණු මමෙක් ගැන එහෙම කියන කතන්දර කියන්නේ සංස්කාර මොකද සංස්කාර විතරක් බලය යනකොට අපි මේ සංස්කාර නැති විලා බලන්න ඉන්නවා ඊට පස්සේ කෙනෙකුට මේ ඒ සංස්කාරය මේ බලගෙන ඉඳීම අරමුණේ සංස්කාර බලනකොට අරමුණේ නැති විලා බලනකොට ඒකෙ පිට බලගෙන ඉඳින්නේ ගැන නිවන් එන්න පුළුවන් නෑ ඒ පහළ වෙන දහස් මේ විඥානයේම විඥාන කන්දේ ඇතිවෙන ඇතිවියම් කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒ පහළ වෙන සංස්කාරවල දැන් එතන පහළ වෙන සංස්කාරයක් වෙනදී මේ දැක්ක ගන්නවා නම් ඊට කිසි දෙයක් තියනවා කියලා මේ නිමක් වෙනවා නම් ඒකත් කන්දේ ඒ සංස්කාරයේ ඇතුළේ මේ දැන් අපි රූපයයි ඇසයි නිසා චක්කු විඥානය ඇති උත්පත්ති කියලා ඒකෝත් මේ ඒ චක්කු විඥානය පිට තියෙන මේ ඒ උත්පත්ති පිට තියෙන ඇසතු විනාපත් මේ ඇසතු රූපයකුත් නැතු එතනේ මේ උත්පත්ති කොහොමද අර ඒකෙත් අරමුණේ විනාශයත්ේ දැන් නිදිමිතුන් නැතුව එතන එතන නැති කියනවා තමයි බලගින්න ඉන්න බලගින්න ඉන්නකොට දැන් අර කෙනෙකුට පිටිවිලක් විදිහට ඒකේ දැරටලා තියෙන පුළුවන් බලන්නේ ගැන හිතීම මේ එහෙම දැන් හිතීම කියන්නේ ඒක අන්තර්ගාමී හැඟීම දැකලා තියෙනවා. ඒකෝට ඒ සංස්කාරයේ තුලව නැත්නම් මා තුලම වගේ සංස්කාරයක් කියලා නැත්නම් මේ එහෙම නැතුව ඒ සංඛාර ස්කන්ධයේ පහළ වෙන ස්වභාවය ඒකයි ඒක ඇතිලා නැතිවීම කියන දේ මේ බලාගෙන ඉන්න පුළුවන්. ඕක නෙවෙයි පුංචි හන්නේ. දැන් ඔයාට මතක නෑ අහුවේ මොකක්ද කියලා. ඔය බදාදා කියුවේ ඒක. ඔව් ඔව්. ඔය මල්ලි අහන්නේ දැන් ස්කන්ධ පහළ වීම වෙන වෙනම බලනවා කියන එක මුලදි කරලා අර මම බදාදා විස්තර කරේ නව මහා විදර්ශනා ඥාන කියලා. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම යන නිරෝධ සංඥාව කියන එක ගත්තොත් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම යනු මෙයයි කියලා එනවනේ. ඔව් මේක කරන්න පුළුවන්. මේ මේ එතකොට දැන් අර අර මං කිව්වේ ඊට පස්සේ එන ඕන සංස්කාරයන් ගැන කලකිරීම. ඊළඟට බය එනවා. ඊළඟට මේකෙන් කවදාද අත්මි දෙන්නේ කියලා හදිස්සිය එනවා. ඒ ඒ කියපු කතන්දරේ ගැන අහන්න. මම කියන්නේ. ඒක බලනවා අර එනේන සංස්කාරවල නැති වීම ස්වභාවය දෙන්නේ ප්‍රකට වෙනවා ඒ ප්‍රෝතර දෙන්නේ දැන් ස්පර්ශකයෙන් සංස්කාර ඇති වෙලා නැති වෙන ස්ථානයේ දෙවියන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා කොච්චර මේ දුක දුකදායක වේදනාව දුක් වේදනාව යන මොන සංස්කාරයව නැති වීම යාම එනකොට ප්‍රකට වෙන්නේ මේ සංස්කාර පිළිබඳ මේ සංඝර්ෂණවල තියෙන බය ඊට පස්සේ මේ මේ ඒකෙන් වැරදෙන්න ඕන කියන විරාගය එහෙම නැත්නම් ඒකේ සංකීර්ණ යාම සැකසමයි කියන නිරෝධයේ කියන්නේ ඉන්නේ මේ මේ ඉන්නේ ඉන්නේ බලවත් වෙනවා ඒකට ඒකත් බලන්න ඕනේ මේ අර බලන්නේ සංස්කාර බලන්නකොට ඉන් පිට මේ සංසිද්ධියන්ටයි විරාජයටයි මේ බය කියන සංස්කාරකේ ඇති වෙන බය හරි විරාජය හරි සංසිද්ධියන් හරි තපයි කියලා නෙමෙයි ඒක ඒකත් අර සංස්කාර මේ බලන් දීමේ කොටස ඒකත් නිරෝධ වීමමයි ඒ බලන්නේ ඒ ඇතුළේ මේ ඒ මතර සංස්කාර මේ කෙරෙහි විරාජය ඇති කරගෙන ඒවා ඇති වෙන සීමා වල ඒවා සංසිඳියාම සැපයි කියලා බැරි වෙන නිසා සියලු සංස්කාරයන්ගේ නිරෝධය තමයි සුඛය කියන අර්ථ දෙන්නේ. ඔව් ලිප්ටිච ක්ලාස් එකට යවන්න දෙනවා මේ අවස්ථින්. මම ගියේ හරියට. හරි දැන් ඒ කතාව මම කියන්නේ Thank you.